මූණ දෙන්නේ කියන ප්‍රශ්න ටිකක් සහ ඒවට උත්තර ටිකක් සහිතව තමයි අරගෙන ඉන්නේ ගොඩාක් භාවනාව ප්‍රායෝගිකව පුහුණු වෙන අයගෙන් මට ලැබෙන ගැටලු ප්‍රශ්න සහ මම පෞද්ගලිකව මගේ ජීවිතේ අත්දැකලා තියෙන දේවලුත් එක්ක ඉතින් මට හිතුණා මේ මාත් එක්ක මුහුණට මුහුණ මුණ ගැසිලා කවුරුවත් මේ channel එකෙන් හම්බ වුණු අය උපදෙස් ගන්න නෑනේ. හැමෝම එක්කෝ channel එකෙන් නැත්තම් mobile එක හරහා email එකක් හරහානේ කමටහන් සුද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මේ මුහුණට මුහුණ මොන නොගැසීමේ අවාසිත් තියෙනවා. අපි ඇත්තටම භාවනා කරනකොට අපි කමටහන් ගන්නවා නම් යම්කිසි ගුරුවරයෙක්ගෙන් අපි උපදෙස් ගන්නවා නම් යම්කිසි ගුරුවරයෙක්ගෙන් ඒ ගුරුවර ඒ ගුරුවරයා සජීවීව දක් දැකලා සජීවී හඬ අහලා උපදෙස් ගන්න අවශ්‍යයි. ඒක නැතුව හරියන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම අපේ මේ S දෙකෙන් පන පිටින් ගුරුවරයා දැකලා කන් දෙකෙන් සජීවීව හඬ අහලා ගුරුවරයාගේ. ඒ කියන්නේ මූණට මුහුණ මුණ ගැසිලා භාවනා කමටහන් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් එහෙම එකක් අද නැහැ. අද කාර්ය බහුල ලෝකේ මේ නවීන තාක්ෂණයෙන් තමයි ගොඩක් අය භාවනා උපදෙස් ගන්න. ඉතින් ඒ නිසා ඒකත් එක හේතුවක් තියෙනවා. නමුත් අපි මුණ ගැහෙන්න නෑනේ කියලා කිසිවක්ම නොකර ඉන්නවට වැඩිය හැකිපමණින් යමක් කරන එක වඩා හොඳයි. ඉතින් ඒ නිසා ඔබ කවුරු හෝ කර්මස්ථානාචාර්යවරයෙක් තියා කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් උපදෙස් ගන්නවා නම් දවසක මුණ ගැහෙන එක තමයි හොඳ මුණ ගැහෙන මුණ ගැහෙන දවසක් එනතුරු දැනට ඔබ ඔය කරගෙන යන කටයුතු කරගෙන යන්න. ඉතින් ඒ සඳහා උපකාරයක් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඇත්තටම මේ වීඩියෝවේ තව දෙක හෝ තුන වශයෙන් තව කොටස් දෙකක් තුනක් විතර සමහර විට එයි. කොහොම වුණත් මේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔක්කොම ටික කතා කරන්නේ නැහැ. ඔක්කොම ප්‍රශ්න ටික කතා කරන්නේ නැහැ. එතකොට අද මම කිව්වා මේ භාවනා කරද්දී ප්‍රායෝගිකව සතිය පුරුදු කරද්දී සක්මන පරයන්ක වශයෙන් භාවනා කරන්න යම් කිසි හරි උත්සාහයක් ගන්න කෙනෙකුට එදිනදා ජීවිතයේ සතිමත් බව පුරුදු කරන්න උත්සාහ කරන කෙනෙකුට තමයි මේවා මේ ගැටලු පැන නගින්නේ. එහෙම නැතුව නිකාං බණ අහලා බණ අහනකොට හිතේ ඇතිවෙන ප්‍රබෝධයෙන් හරි හොඳ බණක් කියලා හිතාගෙන හිටියට එහෙම අයට මේක අදාළ වෙන්නේ නැහැ. මට කතා කරන ගොඩක් අය එහෙමයි ඒගොල්ලෝ කියනවා මෑණියන් වහන්සේගේ දේශන අහද්දී හිතනවලු මම ආයෙත් මේ වගේ තැනකදී මේ විදිහට කටයුතු කරනවා මෙහෙම ප්‍රශ්නයක් ආවහම කියලා හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නේ එනකන් පුහුණු වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්නේ ආවහම ආයෙ විඳවනවා. හිතන්න එපා මේ ඔබ මේ දේශනාව අහලා ඒකේ තියෙන රසය මනසට දැනිලා මේක ඇත්තක් කියලා තේරුණු පළියට ඔබට මේ දේවල් එක්ක ගනුදෙනු කරන්න හිත හදන්න අධ්‍යාත්ම දිනු කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. මේක තමයි අපේ රටේ 99%කටම වෙලා තියෙන හානිය. හැම කෙනාම ඉවරයක් නැතුව බන අහනවා අහනවා අහනවා අහනවා හැම තැනම ඇවිද ඇවිද වැඩේ කරන්නේ. ඒ නිසා තමයි ඔබ හොඳට බලන්න ඔබ ඔබ බණක් අහනකොට ඔබේ මනසේ ඇතිවෙන ප්‍රබෝධය, උද්දීපනය, උත්තේජනය පැය කිහිපයක් හෝ දින කිහිපයක් තියෙනවා. ඊට පස්සේ ඒක ඉවර වෙනවා. ඊට පස්සේ ඒ උත්තේජනය, ඒ ප්‍රබෝධය ඇති කරගන්න ආයෙත් බණක් අහන්න ඕනේ. ඉතින් මැරෙනකම්ම ඔහොම බණ අහා ඉන්නද? ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා කියන එකේ තේරුම ඉගෙන ගන්න ඉස්සෙල්ලා. අපි ධර්මය කියන එක පැත්තකින් තියමු. මේ ලෝකේ ඕනම විෂයක් සම්බන්ධයෙන් දේශනා පවත්වන්න පුළුවන්. එතකොට අපි යම්කිසි දේශනාවකට සවන් දෙන්නේ ඇයි? ඒ දේශනෙන් ඉගෙනගෙන යම්කිසි දෙයක් ඒවා අපේ මේ එදිනදා ප්‍රැක්ටිකල් ප්‍රායෝගික ජීවිතයට එකතු කරන්නයි අපි දේශනාවකට සවන් දෙන්නේ ඕනම විෂයපතයකට අදාළ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අදාළ දේශනාත් එහෙම තමයි. අපි ඒ වුණාට අපේ රටේ බහුතරය මිනිස්සු බණ අහන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම ශ්‍රවණමය පින උදෙසා විතරයි. අනේ සාදු සාදු මං බණ හැව්වා මේ බණෙන් මට මේ පින හම්බුණා එතනින් ඉවරයි. ඒ නිසා තමයි ඔබේ සසර තවම ඉවර නැත්තේ. ඒ නිසා තමයි ඔබට තවත් සංසාරයක් ඉස්සරහට යන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට බණ වලින් ගියා දෙන්නේ සාදු සාදු කියලා පිංකම් කරලා දිව්‍ය ලෝකයන්. කවදා වෙනකන්ද ඔබ ওই දේ කරන්නේ? කවදාද ඔක ඉවර වෙන්නේ? ඇයි දිව්‍ය ලෝකේ ඒකාන්ත සදාතනික සැප ඇති තැනක්ද? මතක තියාගන්න දිව්‍ය ලෝකෙ ගිහිල්ලත් කෙලින්ම අපායට ගියයත් ඉන්නවා. දිව්‍ය ලෝක කියන්නේ අධික කාම කාම ලෝකයක්. මේ මනුස්ස ලෝකෙටත් වැඩිය කාමයේ අධිකයි. සිහිනුවන ධර්මයක් ධර්මයක හැසිරෙන සිහිනුවන පිහිටන්නේ ඊටාම කලාතුරකින්. මෙච්චර මේ අවම කාමයක් තියෙන manuss ලෝකේ ඉන්න මිනිසයන්ටත් ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු වෙන්න හිතක් එන්නේ නැතිකොට දිව්‍ය ලෝකෙදි හිතෙයිද? එච්චරටම අපේ ලෝකේ අපේ රටේ මිනිස්සු මේ කාමය උදෙසා ධර්මය කියන එක අර ලෞකික සැප උදෙසා අල්ලන ඇල්ලිල්ල දිහා බැලුවාම මෙච්චර මෝඩ වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා මිනිසුන්ට. තන්නි කරම ධර්මය අලලා තියෙන කාම සැපයක් උදෙසා. එහෙම අයට මේක මේ මේ දේශනාව වැඩන්නේ මේක ඕනේ මේක ඔබට මේ මේ කරන දේශනාවේ ප්‍රයෝජනේ තියෙන්නේ එක මොහොතක් හෝ එදිනදා ජීවිතේ කරන එක වැඩකදී හරි සතිය පිහිටවන්න උත්සාහ කරන කෙනෙකුටයි. ගොඩාක් අය ඒ සතිය පිහිටවන්න මොහොතක්වත් උත්සාහ කරලා නෙමෙයි කතා කරන්න ඉන්නේ. එහෙම නැති අයට මේක වැඩකුත් නෑ. ඒ නිසා ඔන්න භාවනාව කියන එක සතිමත් වීම පුරුදු කරන ප්‍රායෝගිකව පුහුණු කරන අයට තමයි මේ දේශනාව. ඔන්න එහෙම මට යොමු කරපු ප්‍රශ්න අතර පළවෙනි එක තමයි ශාරීරික වේදනාවත්. මේක එන්නේ ඇත්තටම පරයන්ක භාවනාව කරන අයට. පරයන්ක භාවනාව කරන අයට එන ශාරීරික වේදනාත් එක්ක ගනුදෙනු කරන හැටි ගොඩක් අය දන්නේ නැහැ. ඔන්න ඒක ඒක කොහොමද වෙන්නේ? ඒ වේදනාව අපි කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක ඔන්න අද පහදලා දෙනවා. ඉතින් පරයංක භාවනාවේදී අපිට ඇතිවන වේදනාවල් හසුරව ගන්න අපිට උපක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එක සමහර විට ඔබට මේ වේදනාවල් ඇති වෙලා තියෙන්නේ ඔබේ ඉරියව් පැවැත්වීමේ යම්කිසි ප්‍රශ්නයක් නිසා හෝ අසනීපයක් නිසා වෙන්න පුළුවන්. එහෙනම් අපි කරන්න ඕනේ අන්න ඒකට ඉස්සෙල්ලා පිළියම් යොදාගෙන භාවනාව පටන් ගන්න ඕනේ. අපි හිතමු මෙහෙම ඒ කියන්නේ ඔබට භෞතිකව තමයි මේ මේ ක්‍රමේදී භෞතිකව තමයි ඔබට වේදනාවත් එක්ක ක්‍රියා කරන්න වෙන්නේ. ඒ කියන්නේ වේදනාවට හේතුව අසනීපයක් නම් ඔබට ඒ පරයන්කේදී හටගන්න වේදනාවට හේතු නැත්නම් සක්මනකදිත් එන්න පුළුවන්. එදිනදා ජීවිතේ වැඩක් කරද්දිත් ඒ වේදනාවට හේතුව අසනීපයක් නම් ඔන්න ඔබට සිද්ධ වෙනවා සුදුසු ප්‍රතිකාර ගන්න. එතකොට අපි දැනගන්න ඕනේ මේ වේදනාව ඇවිල්ලා තියෙන අසනීපයක් නිසා එහෙනම් ඒකට බේත් තේත් කරගන්න දැනගන්න ඕනේ. ඉතින් මේ බෙහෙත් හේත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙනම හිතන්න ඕනේ මේ මේ යෝග කර්මය කරද්දී යෝගාවචරයා ළඟ තියෙන්න ඕනේ ಗುಣධර්ම ටිකක් තියෙනවා මම ඒ ගැන වෙනම වීඩියෝයක් අරන් එන්නම් එතන සඳහන් කරනවා මේ ආබාධ අඩු බව ආබාධ රහිත බව නිරෝගී බව අවශ්‍යයි මේ වැඩේට ආබාධ කියන්නේ ගොඩාක් වේදනා අධික ආබාධයක් තියාගෙන මනස ඒකාග්‍ර කරන්න හරි අමාරුයි ආදුනිකයෙකුට ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපිට මේ ඇවිල්ලා තියෙන වේදනාවල් හට අරන් තියෙන අසනීපයක් හින්දා ඒකට සුදුසු ප්‍රතිකාරයක් කරගෙන භාවනාවට යන්න අපි දැනගන්න ඕනේ. ඔන්න ඕක තමයි පළවෙනි උපක්‍රමය. දෙවෙනි උපක්‍රමය ඒ වේදනාවල් වලට හේතුව අපි හිතමු සමහර වෙලාවට ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ප්‍රශ්නයක්. ඔබ ඉරියව්ව හරියට සමබරව ඉඳ ගන්න දන්නේ නැහැ. මම දැකලා තියෙනවා ලංකාවේ විශේෂයෙන් ගොඩක් මිනිස්සු මම කලිනුත් වීඩියෝ වල කියලා තියෙනවා ඇත්තටම පරයන්ක පරයන්ක භාවනාවෙන් ඉඳ ගන්නවත් දන්නේ ඉරියව්ව හදා ගන්න දන්නේ ඔබ ලැජ්ජ වෙන්න ඕනේ ඔබ බෞද්ධයෙක් විදිහට උඩ පැනගෙන කෑ ගැහුවට විනාඩි 20ක් පරයන්කෙන් ඉඳ ගන්න දන්නේ මම දැකලා තියෙනවා ඉඳ ගන්නවා මේ දනිස් දෙක උඩ තියෙන්නේ. කකුල් දෙක හරස් අතර නැමුවට පස්සේ දනිස් උඩ. ඊට පස්සේ ඉඳ ගන්න බෑ දන්නේ කකුල් දෙක කරුව වගේ හරස් අතර තියාගෙන ධනෙස් දෙක උඩ ඊට පස්සේ පිටිපස්සට නැමිලා පුදුම අමාරුවකින් තටමගෙන ඉන්නවා ඊට පස්සේ කියනවා ඇස් පියාගෙන හිටියන් හරි භාවනාව කියලා. අනේ මන්දා මේකට ඉරියව් පහසු ඕනේ ඉස්සෙල්ලාම. අපේ ඉරියව්ව සමබරව පට්ටලව තියාගන්න දැනගන්න. අපි මේ යන්නේ මේ කුඹුරු කොටනවා වගේ වැඩක් කරන්න නෙමෙයිනේ. අපි යන්නේ ඊටාම සියුම් වැඩක් කරන්න. මනසත් එක්ක සියුම් ගනුදෙනුවක් කරන්න. එතකොට අපේ ලොකු සංසයකට දාන වචනේ තමයි ඉඳුම් හිටුම් පහසුකම දෙන්න ඕනේ. මේ කයත් එක්ක සුහද වෙන්න ඕනේ ඉස්සෙල්ලා. මතක තියාගන්න අපේ හිතර නිවන් දකින්න ඕනි වුණාට මේ කයට නිවන් දකින්න ඕනේ කය යන්නේ කයේ රටාවට. කයට තියනවා වෙනම පැත්තක්. ඉතින් එයා වැඩ කරන්නේ එයාගේ අවශ්‍යතාවයට. අපිට නිවන් දකින්න ඕනි වුණා කියලා මේ ඇඟට නිවන් දකින්න ඕනේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනි මේ බබා චුට්ටක් නලව ගන්න. මේ කය චුට්ටක් පහසුවෙන් තියාගන්න අපේ වැඩේට. එතකොට අපි ඉඳ ගන්නකොට සමහර අය ඇඳගෙන ඉන්නේ භාවනා කරන්න ගියාම තද ඇඳුම් ඇඳගෙන යනවා. එහෙම එහෙම භාවනා කරන්න ඉඳ ගන්න බෑ. එතකොට අපි දැනගන්න ඇඳුම් බුරුල් ඇඳුමක් ඇඳ ගන්න එක්ක ඇඳුම් බුරුල් කරගන්න, ලිහිල් කරගන්න ඒවා හීරට තදට තියාගෙන පරයන්කකට ගියාම ඉඳගත්තාම ඒකේ පීඩනය දැනෙනවා. එතකොටත් වේදනාව එනවා. සියුම් තමන්ගේ ශරීරයට පහසු ඇඳුමක් ඇඳ ගන්න දැනගන්න ඕනේ. ඒ වගේම භාවනා කරන්න ඉඳ ගන්න ආසනය. අපි නිකාම මේ සිමෙන්ති පොළවක ටයිල් පොළවක බිම ඉඳගත්තට ආධුනිකයෙකුට අමාරුයි. රිදෙනවානේ. තට්ටම් වලට කකුල් වලට රිදෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ යම්කිසි කුෂන් එකක් හරි කොට්ටයක් හරි මොකක් හරි ඉඳ ගන්න හොඳ ගැළපෙන සුදුසු දෙයක් හදා ගන්න දැනගන්න. ඒක උඩ තමයි අපි ඉස්සෙල්ලම ඉඳ ගන්න ඕනේ. එතකොට ඔබ ඉඳ ගන්න පාවිච්චි කරන කුෂන් එක හරි කොට්ටේ හරි පහසුවෙන් පහසු එකක් හොඳ එකක් ඔබ සරලව පහසු එක පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ඊළඟ එක පර්යංකයට ඉඳ ගන්නකොට කොන්ද දෙකට නමාගෙන වකුටු කරගෙන ඉඳගෙන බෑ. ඍජුව ඉඳ ගන්න ඕනේ. මොකද මේ කොඳු ඇට පෙළේ තියෙන ඇට කටු එකිනෙක හෙට මෙහෙට හැප්පිලා තිබුණොත් වැඩි වෙලා ඉන්නකොට අර හැප්පුණු තැන් වලින් කැක්කුමක් දෙන්න පටන් ගන්නවා. එතකොට ඉන්න බෑ. ඒ නිසා අපි මේ කොන්ද ඍජුව තියාගන්නේ. ඊළඟ එක බෙල්ලත්. හොඳට බලන්න තමන් ඉඳගත්තට පස්සේ විනාඩි 5ක් විතර ගන්න තමන්ගේ ඉරියව්ව සුව පහසුව හදාගන්න. එකපාරට ගින් දඩබඩ ගාලා ඉඳගෙන භාවනා කරනවා කියන්නෙම එහෙම කෙනෙක් ඉඳ ගන්නකොටම තේරෙනවා මෙයා මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා දැනගෙන නෙමේ භාවනා කරන්න යන්නේ කියලා. චුට්ටක් වෙලා ගියාට කමන්නේ වෙලාව අරගෙන හෙමින් සීරුවේ තමන්ගේ ශරීරයට සමබර පහසු ඉරියව්ව හදාගන්න. බෙල්ලත් හොඳට ඇස් පියාගෙන බෙල්ලත් බලන්න මොන විදිහට තියාගත්තොත්ද මට සම්බර වෙන්නේ. ඒට මේට ඇල වෙලාද, වකුටු වෙලාද, එහෙම තිබුණොත් වැඩි වෙලා ඉඳ ගන්න බෑ. එතකොට මේ කොන්ද සහ බෙල්ල ඍජුව තියාගෙන ඔබ ඉඳ ගන්න දැන ගන්න ඕනේ. ඊළඟ එකෙම ඉඳගත්තට පස්සේ උරහිස් බුරුල් කරන්න. ගොඩක් අය හොඳට බලන්න ඔබ ඉඳගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මතක තියාගත යුතුයි උරහිස් බුරුල් කරන්න. ගොඩක් අය උරහිස් තද කරගෙන ඉන්නේ. නෑ මේ කය ඊටාම අර මල කඳක් ඉඳවලා තියනවා වගේ. මල කඳක් ඉඳවලා තිබුත් බෙල්ලත් කැඩෙනවා. ඒ වගේම නැතුව මේක ඊටාම සුකනම්මේ විදිහට ඉඳවන්න ඕනේ. පහසු ඉරියව්වකින් ඉඳවන්න ඕනේ. ඊට පස්සේ ඔබේ අත් දෙකත් පහසු විදිහකට සමහරව අත් දෙක තියාගන්නෙත් કૃතිමව හිතලා තද කරලා සමහරව අත් දෙක උකුල උඩ තියාගෙන ඉන්නේ අමුතු රටාවල් වලට. ඒ ඒකටම වෙනම ආයාසයක් ගන්න ඕනේ. ඊට පස්සේ දණිස් දෙක උඩින් සමහරව අත් දෙක තියනවා මේ මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි එකට හා කරලා ඇඟිලි අනිත් ඇඟිලි තුනම දිග කරලා තද කරලා අත් දෙක තියාගෙන ඉන්නේ හිතලා. එතකොට තේරෙනවා මෙයා මේ කොහේ හරි පොට පිට වරද්දගෙන තියෙන්නේ කියලා. එතකොට යම්කිසි අපහසුාවක් එනවා පර්යංකෙදී නෑ අත් දෙක පහසුවෙන් කඩා හැලෙන විදිහට බුරුල් කරලා තියාගන්න. එහෙමත් අපි තියාගන්න ඕනේ ඉතින් අර බෙල්ලේ පේශිත් පහසුවෙන් තියාගෙන මේ විදිහට වෙන ඔබ චුට්ටක් විනාඩි 5ක් 10ක් හරි කමක් නෑ විනාඩි 5ක් වගේ අරගෙන මේ ඉරියව් සමබරව කකුල් එක මත එක වදින්න නැතුව පහසුවෙන් ඔබ ඉඳ ගන්න දැන ගන්න ඕනේ. ඇත්තටම නම් පර්යංක භාවනාවට යන කෙනා ඉරියව්වට පේ වෙන්න ඕනේ. තමන්ගේ ඉරියව්වට ඊටාම සාදරව ඉරියව්ව හදා ගන්න. එහෙම නැතුව හැකිලා දඩබඩ ගාලා කොහේ හරි කමන්න ඉඳගෙන භාවනා කරනවා කියන්නේ තේරෙනවා මේ වැඩි දුර යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි කියලා. ඔබට මේක මනස ගැඹුරු අවධියකට අරගෙන යන්න කැමති නම් මේ මුල ඉඳලම මේක ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඔන්න ওই ටික තමයි ඔබ වේදනාව සම්බන්ධයෙන් විශේෂයෙන් අර ගොරෝසු බරපතල වේදනාවලදී ඔබ ඔන්න ඒ ටික කාරණා ටික ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වේදනාව අසනීපයක් නිසා හෝ ඉරියව්වේ ප්‍රශ්නයක් නිසා නම් ඔන්න ඒ කාරණා ටික සකස් කරගන්න දැනගන්න ඕනේ පරයන්කේදී. එතකොට ඔබට වේදනාවල් ගොඩාක් දුරට ගොඩාක් වෙලා යනකම් එන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු මේ ඔක්කොම ටික කරාට පස්සෙත් අසනීපයක් තියෙනවා නම් අසනීපෙට වේදකණුත් කරලා ඉරියව්වේ ප්‍රශ්නිකුත් තියෙනවා නම් ඒකත් හදාගත්තට පස්සෙත් වේදනාව වෙනවා නම් ඔන්නෝක තමයි දෙවෙනි පොයින්ට් එක. තවමත් එච්චර ටිකක් කරලා තවත් වේදනාවල් ඉතුරුව තියෙනවා නම් දැන් කරන්න තියෙන්නේ ඔබට එක උත්තරයයි දැන් තියෙන්නේ. ඒ තමයි ඒ වේදනාව ඔබේ භාවනා අරමුණ බවට පත් කරගන්න එක. ඔන්න ඔය හරහා තමයි වේදනානුපස්සනා කාණ්ඩය ගොඩ නැගෙන්නේ. ඒ අපි ගොඩාක් වෙලාවට භාවනා කරන අය ලංකාවේ මම දන්නවා හිතාගෙන ඉන්නේ භාවනා කරන්න නම් වේදනාව එන්න බෑ. වේදනාව නැති මොහොතක් වෙන්න ඕනේ මට භාවනා කරන්න කියලා වේදනාවට වෛර කරගෙන වෛර කරගෙන තල්ලු කරන්න හදන. නෑ. වේදනාව කියන්නේ අනිත් අරමුණු වලට වැඩිය ඊටාම වේගයෙන් නිවන කියන තැනට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨ භාවනා කර්මස්ථානයක් තමයි වේදනාව කියලා කියන්නේ. හැබැයි ලංකාවේ බෞද්ධයෝ අතර තියෙන්නේ වේදනාව නැති තැන තමයි නිවන තියෙන්නේ කියලා. ඒ නිසා ලංකාවේ බෞද්ධ උපාසක උපාසිකාව භාවනා යෝගින් වේදනාවට පුදුම බයයි. වේදනාවට බයයි. එකෙන් පලා යන්න හදන. එතකොට ඒගොල්ලන්ට තේරෙන්නේ මේ වේදනාවට බය කියන එක හට අරන් තියෙන්නේ අධික සක්කාය දිට්ඨිය නිසා කියලා. මේ ශරීරයට තියෙන පුදුම ආසාවක් නිසා තමයි වේදනාවට එච්චර බය. මේ කයට එච්චර ඇලිලා, මමට එච්චර ඇලිලා, ඉතින් ඒ නිසා මේ උපක්‍රමටිය කළාට පස්සෙත් යම් කිසි විදිහට වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව ඔබේ භාවනා අරමුණු කරගෙන වේදනාවට සතිමත් වෙන්න. වේදනාව නිරීක්ෂණය කරන්න. වේදනාව තුළට கிඳා බහින්න. கிඳා බහැලා ගවේෂණය කරන්න, පරිශ්‍රණය කරන වේදනාවේ ස්වභාවය. ඔබට ඒ හරහාම නිවනට අදාළ දොරක් අරගන්න පුළුවන්. අනිත් අරමුණු වලට වැඩිය වේදනා අරමුණ ඊටාම වේගවත් අරමුණක් නිවනට. ඔය බුරුමේ ස්වාමින්වහන්සේලා කමඨහන් දෙන ස්වාමීන් වහන්සේලා හරිම කැමති වේදනාව අධික යෝගීන්ට. ඒ ස්වාමීන් වහන්සේලා වේදනාව අධික අයට වෙනම තල්ලුවක් දීලා උනන්දුවෙන් උපදෙස් දෙනවා. මොකද උන්වහන්සේලා දන්නවා වේදනාව අධිකයි නම් එයාට මේ වේදනාවත් එක්ක හරියටම ගනුදෙනු කරන ක්‍රමය අහුනොත් අනිත් ඔක්කොටම වැඩිය වේගෙන් එයා ඉස්සරහට යනවා. වේදනාව කියන්නේ එච්චර ශ්‍රේෂ්ඨ කර්මස්ථානයක් මිනිසු දන්නේ. අපේ රටේ මිනිසු දන්නේ වේදනාවට පුදුම බයයි. ඉතින් සිද්ධාලේප කුප්පි, පෙනඩෝලුයි, බාම් වර්ගයි හැම එකක්ම ඉල්ලගෙන යනවා. අපේ ලොකු සාංශය කියන්නේ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම පුටු පුටු පුටු පුටු පුටු කියන කට්ටියක් ඉන්නවලු. පුටු පුටු පුටු කියන්නේ ඒගොල්ලන්ට පරයන්ගෙන් බිම ඉඳ ගන්න බෑ. පුටුවක් ඉල්ලගෙන තමයි හැම වෙලෙම කෑ ගහන්නේ. බිම ඉඳ ගන්න බෑ. අනේ මෑණියෙකු දනිස් අමාරුවක්. අනේ මෑණියෙකු කකුලේ අමාරුවක්. දන ගහන්න බෑ, වඳින්න බෑ. කටකොණින් hina යනවා මට එතකොට. ඒ මිනිස්සු ඉන්න මානසිකත්වය. ඉඳ ගන්න බෑ බයයි. පුරුදු නෑ. ඉතින් ඒ නිසා ඕක තමයි ඔය තමයි අර ගොරෝසු බරපතල වේදනාවල් එක්ක ඔන්න ඔය ක්‍රමයට ඔබ ගනු ගනුදෙනු කරන්න දැනගන්න ඕනේ. ඊළඟට තව වේදනා වර්ගයක් තියෙනවා තමයි හිරිවැටෙන එක. කකුල් හිරිවැටෙන එක. ඉතින් මේ ගොඩාක් වෙලාවට කකුල් හිරිවැටෙන එක සිද්ධ වෙන්නේ නම් අපි නමල කකුල් ඉඳගත්tාම ස්නායු තදවීමකින් තමයි මේ මාංශ පේශීන් වලට සුදුසු විදිහකට නියම පරිදි රුධිර වාහනය රුධිර රුධිරය වහණය වෙන්නේ නැතුණාම රුධිරය යන්නේ නැතුණාම ලේ ගමනාගමනේ අඩාල වුණාම හිරිවැටීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව තද්ද කරලා තමයි ඉඳගෙන ඉන්නේ. අර කලින් කිව්වා වගේ සුව පහසු ඉඳගෙන නැහැ. හොඳට බලන්න දැඩි වෙලා තියෙන කකුල්. ඒක දැනෙන්නේ නැහැ. ඒ ඒ අපි ඉඳගෙන ඉඳගෙන වේදනාවත් එක්ක හිරිවැටීමත් එක්ක ගනුදෙනු කරනකොට තේරෙන්නේ මගේ මේ කකුල් දෙක මම තද කරන් ඉන්නේ කියලා. මම මේ කකුල් දෙක තද කරගෙනද ඉන්නේ කියලා හිතුවොත් දැනෙනවා ආ තද වෙලා තමයි තිබිලා තියෙන්නේ කියලා. එතකොට කකුල් දෙක බුරුල් කරන්න දැනගන්න ඕනේ. මෙන්න මෙතනදී මම රහසක් හෙලි කරනවා. මතක තියාගන්න ගොඩාක් වෙලාවට පරයන්කේදී මේ කකුල් තද වෙන්නේ. අපි තද කරන්නේ ගොඩාක් වෙලාවට වේදනාවට තියෙන අකමැත්ත නිසා. වේදනාවට තියෙන ගැටීම නිසා, द्वේෂය නිසා වේදනාව තල්ලු කරන අදහසින් අපි කකුල් තද කරනවා. ඒක එන්නේ මමත්වයත් එක්ක. මමත්වයේ අධික වෙන්න වෙන්න වේදනාවට තියෙන ගැටීම වැඩි වෙනවා වේදනාවට තියෙන ගැටීම වැඩි වෙන්න වැඩි වෙන්නේ කකුල් ඉරියව් තද වෙනවා මස් පිඩු තද වෙනවා තද වෙන තද වෙන තවත් හිරිවැටීම කැක්කුම් වැඩි වෙන එක විතරයි වෙන්නේ අඩු වෙන්නේ අර වේදනාවට මුහුණ දෙන්න තියෙන බය නිසා අපි හිතන කකුල් එක තද කරාම වේදනාව දුරු වෙයි කියලා නෑ එතනදි කරන්න තියෙන්නේ ඔබේ මස් පිඩු ඔබේ ඉරියව් ඔබේ කකුල් පුළුවන් තරම් බුරුල් කරන්න ඕනේ ලෙහෙල් කරන්න ඕනේ එතකොට තමයි ඔබට මේ වේදනාවත් එක්ක ගනුදෙනු කිරීමේ කලාව අහුවෙන්නේ. ඔන්න හිරිවැටීම වගේ දෙයකදී ඔබ කල යුත්තේ එයයි. ඒ හිරිවැටි ඒ විදිහට කකුල් බුරුල් කරලා මස් පිඩු බුරුල් කරලා නිරීක්ෂණය කරන්න හිරිවැටීම. ඒක මූලික අරමුණ කරගන්න. අධිකව දැනෙනවා නම් භාවනාවේදී. ඊට පස්සේ තව වේදනා වර්ග ටිකක් තියෙනවා. භාවනා පොඩ පොඩ දියුණු වෙන්න පටන් ගන්නකොට තමයි මේවා එන්නේ. ඒ කියන්නේ අපි අපි හිතමු අපි භාවනාවට පාවිච්චි කරන මූලික අරමුණ හුස්ම නැත්නම් පිම්බීම හැකිලිම කියලා. ඒ මූලික අරමුණේ හිත වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් වුණු යෝගාවචරයට. ඒ මූලික අරමුණ මුලදී අපිට ගොරෝසුවට දැනෙලා පස්සේ එන්න එන්න සියුම් තත්ත්වය සියුම් වෙන්න පටන් ගන්නවා මූලික අරමුණ. සමා වෙන්න. සමහර විට අරමුණ නොදැනී යන තත්ත්වය දක්වා සියුම් වෙනවා. අන්න ඒ මට්ටම් වලදී තමයි මෙන්න මේ ටික එන්නේ. හැබැයි මොනවද දෙන්නේ කියලා බලමුකෝ ඉස්සෙල්ලා. සමහර අයට ඇඟේ හේතුවක් නැතුව එක එක තැන් කහනවා වගේ දැනෙනවා. පුපුරු ගහන්න පටන් ගන්නවා. කූඹි දුවනවා වගේ පටන් ගන්නවා. මූණේ මොක්කුද නලියනවා වගේ පටන් ගන්නවා. නහය ළඟ මොක්කුද දඟලනවා වගේ පටන් ගන්නවා. ඉදි කට්ටෙන් අයිනවා වගේ පටන් ගන්නවා. විශාල ගැඹුරු සංසුන් ගතියක් වගේ කයට දැනෙන්න පටන් ගන්නවා. පුළුම් පුළුම් පුළුම් පුළුම් පුළුම් ගොඩක් වගේ පාවෙනවා වගේ දැනෙන්න ගන්නවා. විශාල හැකිලීම් පිම්බීම් ඉදිමෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉහළට එසවෙනවා වගේ පටන් ගන්නවා. උඩට ගිහලා දඩස් ගාලා බිම වැටෙනවා වගේ දැනෙන්න ගන්නවා. ඔන්න ඔය වගේ නොඑක් සංවේදනා ටිකක් දැනෙන්න ගන්නවා. පුංචි පුංචි විඳීම් ටිකක්. මේ ටික එන්නේ අන්න අර කියපු විදිහට භාවනාව පොඩ්ඩක් දියුණු වෙනකොට දියුණු වෙනකොට කියන්නේ ඔබ පාවිච්චි කරපු ඔබ භාවිතා කරපු මූලික අරමුණ ටික ටික සංසිඳෙන්න පටන් ගන්නකොට ඒ අරමුණේ මනස හිත කිඳා බහින්න පටන් ගන්නකොට අරමුණත් එක්ක ගොඩක් වෙලා ඉන්න පුළුවන් වෙනකොට තමයි මේ ටික එන්නේ එතකොට අපේ යෝගාවචරය හිතනවා අයියෝ මේ ෂෝක් එකට භාවනා වෙද්දි අමුතුවෙන් කරදර ටිකක් ආවා මේ ටික නැතුණා නම් හොඳයි කියලා ඔන්නෝක කහලා ඉවර වෙලා මේ කැසිල නැති කරගෙන ආයෙ හුස්ම දිහා බලනවා කියලා කහන්න යනවා. ඉදිමිලා වගේ දැනෙනකොට අත ගාලා බලනවා ඇත්තටම ඉදිමිලාද කියලා. ඉදි කට්ටෙන් අයිනකොට බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කූඹි නලියනකොට වගේ පීපිය දහන්න යනවා. පිම්බෙනවා වගේ දැනෙනකොට අත ගාලා බලන්න හිතෙනවා. ඇඟ දැනෙන්නේ නැහැ වගේ දැනෙනකොට අත ගාලා බලන්න හිතෙනවා. උඩ යනවා වගේ දැනෙනකොට ඇස් ඇරලා බලන්න හිතෙනවා. එතකොටම අර ඒ දාක් ගොනු කරගෙන ආපු මනස ආයෙ ආපස්සට යනවා. ඒ නිසා යෝගාවචරයා මෙතනදී හොඳ දැනුවත්භාවයක් මෙන්න මෙතෙන්ට සුත්තමේ ඥානය තියෙන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා යෝගාවචරයා කලින් දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන හිටියේ නැත්නම් යෝගාවචරයා මෙතෙන්දී ඔන්න ඔය කලබගෑනි ටික කරලා ඒ තාක් දුරකට දියුණු වෙලා වැඩිලා ආපු මනස ආයේ පාත්‍ර වට ගන්නවා. මෙතෙන්ට සුත්තමේ ඥානය ඕනේ. ඒ නිසා අපි කියන්නේ කමටහන් දෙන ගුරුවරයෙක් සත්පුරුෂයෙක් ඕනි කියලා. මෙතෙන්දී එයා කරන්න ඕනේ ඒවා තියනවද නැද්ද ඇයි ආයේ මොකක්ද උනේ කියලා ඒවත් එක පැටලිලා ඒවට උත්තර හොයන්න යන එක නෙමෙයි කරන්න ඕනේ. ඒවා අනිවාර්යෙන් වැඩි වෙලා තියෙන්නේ නැහැ ගෙවිලා යනවා. ඒවා නිකන් ඒවට සාමාන්‍යයෙන් කියන්නේ ওই රූපය ගෙවෙනකොට රූප සංඥාව වෙනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඒවා ගැඹුරු කාරණා මං හැමින් ඒවා විස්තර කරන්නම්. ඔබට කරන්න තියෙන්නේ මේ වගේ දේවල් ඇති වෙනකොට ඒකට සතිමත් වෙන එක විතරයි. නිරීක්ෂණය කරන එක විතරමයි කරන්න තියෙන වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඔබ ඒවට ප්‍රතිචාර දක්වන්න ඒවත් එක පැටලුණු ගමන් ඔබ ඒ තාක් දුරට ගොනු කරගෙන ආපු ඔබේ සතිය ආයෙත් කැඩලා පල්ලට යනවා. ආයෙ මුල ඉඳලා පටන් ගන්න ඕනේ. ඉතින් මේක පුංචි හරියට නිකන් කඩුල්ලක් වගේ අභියෝගයක් වගේ සුතමේ ඥානය ඕනි මේක හරහා යන්න. සුතමේ ඥානය තිබිලත් මදි මේක ඉවසීමෙන් සතිමත්ව මේ දිහා බලන් ඉන්න පුළුවන් පෞරුෂය තියෙනවා. ඔන්න වේදනා සම්බන්ධව ඔන්න ඔහම කෑලි ටිකක් තියෙනවා. ඉතින් විනාඩි ප්‍රමාණයක් ගිහිලා තිනවා. ඉතින් මම හිතනවාද වේදනාව සම්බන්ධයෙන් මේ කටයුතු කරපු ටික හොඳටම ඇති වෙයි කියලා. ඔන්න ඔය ක්‍රම ටිකට තමයි ඔබට වේදනාවල් සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න තියෙන්නේ. ඉතින් ඉතුරු ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ වලදී මුණ ගැහෙමු. ඔබට තියෙන ප්‍රශ්න යොමු කරාම අපිට ඒවත් මේ වීඩියෝ පෙළට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බලන්න ඔබට වේදනාවක් ආවම් මේ ක්‍රමවලට පිළිතුරු සොයලා බලන්න ඔබට සාර්ථක උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි.